යං භික්ඛ වේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සස්සමනක්ඛාත්මනියා පජාය සදේව මනුස්සාය ඉදං සුඛන්ති උපනිච්ඡායිතං තදමරියාණං ඒතං දුක්ඛන්ති යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං අයං අය මේ කානුපස්සනා යං භික්ඛවේ සදේව කස්ස ලෝකස්ස සමහර කස්ස සස්සමන බ්‍රාහ්මනියා පජාය සදේව මනුසාය ඉදං දුක්ඛන්ති උපේක්ඛායිතං තදමරියාණං ඒතං සුඛන්ති යතා භූතං සම්මප්පඤ්ඤාය සුදිත්තං අයං ဒ ුතියානුපස්සනාති තී සරුකටේතු අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ පාඩේ උද්දෘත කරගත්තේ අපි ඉදිරියෙන් තියාගත්ත ද්වේතානුපස්සනා සූත්‍රයේ ඒක සර්වචන් වහන්සේ ඒ ද්වේතානුපස්සනාට අදාළ මාතෘකා පෙළගස්සනකොට ආලෝචනීය අංකයටයි මේක දක්වලා තියෙන්නේ. ද්වේතානුපස්සනාව අනුව සලකා බලන්න කාරණා. ඉතින් මෙතෙක් අපි අර සාකච්ඡා කරගෙන ආපු කාරණා අනුව මිස මේකෙන් එහෙම පටන් ගත්තා නම් බොහොම අමාරුවකටපත් වෙනවා බුදුහාමුදුර කියන්නේ කවුද කියලා තේරුම් ගන්න. එහෙම නැත්නම් බුදුජානනාංශයේ දේශනා භාෂාව කොහොමද කියලා තේරුම් ගන්න. ඒ මොකද මේකේ සරල පරිවර්තනය ගත්තොත් අපි මේ ඉදිරිපත් කරගත්ත ගාථාවේ මානෙනි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත සුමනක් බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත මේ ලෝකයේ යම් කිසි කෙනෙක් මේක සුඛයි කියලා කියනවනම් ඒක ආර්යයන් වහන්සේලාට දුකක් ඒකම තහවුරු කරමින් සරුවචන්සේ සඳහන් කරලා තියෙනවා සදේව කස්ස ලෝකස්ස සමාර කස්ස සස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය මේ දිව්‍යයන් සහිත මනුන් සහිත බඹුන් සහිත සමන බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත මේ මනුස්ස ලෝකේ යමක් දුකයි කියලා කියනවනම් ආර්යයන් වහන්සේලාට ඒක සපයි. ඉතින් ඒක බලනකොට පේනවා අපි සම්පූර්ණයෙන්ම ඔළුවෙන් හිටගත්ත මත දෙකක් මෙතන ඉදිරිපත් කරනවා. ඉතින් මේක මෙහෙම වෙන්න පුළුවන්. ඇත්තටම ආර්ය tattරපත් උනාට පස්සේ ලෝකයා සැපයි කියලා හිතන දේ අන්ත දුකක් වෙන තැන දුකට හේතු වෙන කාරණාවක් වශයෙන් පිළිගන්න වෙන්න පුළුවන්. ඒ වගේම ලෝකයා දුකයි කියලා හිතන්නේ ආර්ය ලෝකේ සැපයි කියලා. නමුත් මේ අතරමැද ඉන්න යෝගාවචරය කොයි පැත්තද ගන්න? මේ ප්‍රශ්නේ මතුවෙන්නේ ඒ දිව්‍යයන් සහිත මරුන් සහිත බබුන් සහිත ලෝකෙටත් නෙවෙයි ආර්යයන් වහන්සේලාටත් නෙවෙයි. අපහසුවටපත් වෙන්නේ අතරමැද ඉන්න යෝගාවචරයා. ඉතින් යෝගාවචරයා මෙතෙන්දී මුසුප්පු වෙනවා, තේරුම් කරගන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඒක නිසා මේවා ගම්භීර ධර්ම, ගැඹුරු ධර්ම කියලා මේවා අවබෝධ කිරීමට ගන්න කාලය අඩු කරලා දේශපාසු දේවල් හොයනවා. ඉතින් ඒක නිසා මේ වගේ නිබ්බාන පටිසංයුත් දේශනා එහෙම නැත්නම් ශූන්‍යතා පටිසංයුත් දේශනා ਸਰවඥාන්සේ සඳහන් කර තිනවා ශාසනාන්තරස් දාන වෙනකොට ඉස්ලාම ලෝකෙන් ගිලිහෙන්නේ මෙව්වා කියලා. මොකද අහන්නවත් කැමති නෑ. කොහොමඩක්වත් ඒක තේරුම් අරගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි හිතමු යෝගාචර තත්ත්වයටපත් වෙච්ච නැති. එහෙම නැත්නම් PhD thesis එකට. එහෙම නැත්නම් අධ්‍යාපන කටයුත්තකට මේ වගේ දෙයක් කරන PhD එකක් එහෙම ලියන්න ගත්තොත් මොන වගේ අපහසුකට කෙනෙක්පත් වෙයි කියලා. ඉතින් ඒක නිසා තන්නේ කර මේ ශාසනය ආගමේ ආධ්‍යාත්මික කටයුතු එහෙම නැත්නම් දැනුම සඳහා පමනක් ගන්න කෙනෙකුට එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් පමනක් මේ ශාසනය බහැලා කටයුතු කරන කෙනෙකුට එක්ක සංසන්දනය කළ බලනට යෝගාවචරයට යෝගාචරකේ தත්ත්වය තමයි අපි තේරුම් අරගන්න තියෙන්නේ ඒක නිසා අපි භාවනා ලෝකේ වෙන්න පුළුවන් සාමාන්‍ය ආගමන කර බුද්ධ ආගම වෙන්න පුළුවන් නැත්නම් ආර්ය ලෝකේ වෙන්න පුළුවන් අපි උත්සාහ කරන්නේ මේ දුක ගෙවම් කරන්න නැත්නම් සැප ලබන්න කියන අදහස තමයි ගත කරන්නේ. එතකොට මේ අපි දුක කියන වචනෙට දෙන අර්ථකථනය පවා කවදාකවත් පටන් ගන්න තැන නෙවෙයි ඉතුරු වෙන්නේ. මේක එnde end end end දුක විපරිණාම තත්ත්වයකටපත් වෙනවා. දුක පිළිබඳව අර්ථකථනය පවා වෙනස් තත්ත්වයකටපත් වෙනවා. භාවනාව දියුණු වේගන දියුණු යනකොට එහෙම නැත්නම් සැප පිළිබඳවත් ඒ නිසා සර්වචන් වහන්සේට දුණාට පස්සේ සාකච්ඡා කරන්න සිද්ධ වුණේ මෙන්න මේ ලෝකාන්තර දෙකක් අතර. මේ ගැන අහලවත් නැති හිතලවත් නැති සැප හොයාගෙන යන පිරිසකට සරුවචන් වහන්සේ දෙන්නම් කියන සැපද ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් සරුවචනසේ සඳහන් කරන ඒ පරම සුන්දර తত্ত্বය මේ අතෝ තමන්ගේ නිෂ්ඨා වශයෙන් බාර ගන්න කැමති වෙයිද කියලා. ඉතින් ඒක නිසා අපි අද ඉන්න තත්වයක් අවුරුදු 2600කට කලින් සර්වචන් වහන්සේ එදා මොන දීපු තත්ත්වයක් දිහා බලනකොට ලুকু වෙනසක් ඇතයි කියලා හිතන ඇත්ත වශයෙන් කියනවා කිසිම වෙනසක් වෙලා නැහැ. එදා தත්ත්වමයි අදත් තියෙන්නේ. ඒක නිසා ඒක තේරුම් ගන්නට එහෙම නැත්නම් සාක්ෂාත් කරන්න අවබෝධ කරන්න ගන්න යෝගාචරයට මේ බුදුහාමුදුරුත් එක්ක එදා ජේතවනාරාමයේ සවැත්වර හිටියත් අද මේ නන්නාදුන රටක හිටියත් කාර්යභාරයේ එහෙම නැත්නම් තමන් කළ යුතු කාරණ කර්මාන්තේ කිසිම වෙනසක් කමක් නැත්තේ නෑ ඒක එකමයි. ඉතින් ඒක නිසා යෝගාවචරයේකට මේ වගේ දෙයක් ආරම්භයේදී කමඨානකට දුන්නොත් මම හිතන්නේ කවුරුත් භාවනාවකට එයි කියලා. මොකද ඒක පේන්න තියෙනවා සම්පූර්ණ අපි දන්න දේවල් වල උඩු යටි කුරු පෙරලිලක් මෙතන තියෙනවා. ඒ නිසා මෙවැනි ධර්ම කාරණා යෝගාවචරයේකට භාවනා කරන කෙනෙකුට ගැළපෙන්නේ හෝ සාධනීය බවටපත් වෙන්නේ එයා සෑහෙන දුරට භාවනාවේ අදුම කඩම සකස් කරගෙන තමන්ගේ ක්‍රම සාවිදි තේරුම් අරගෙන යම් ප්‍රමාණයකට මේ දේවල් වලින් ටිකක් අත්දැකතර පස්සේ නම් මේ කාරණා කියලා දෙන්න පුළුවන්. මේ කාරණා වලට යොත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බොහෝ විට වරදොලා තේරුම් ගන්න. ඒක නිසා සරුවචන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමය ධර්මයේ ඉදිරිපත් කරන ක්‍රමය ධර්මයේ වගේම ගැඹුරු. ඒක මේ ඔක්කොටම කරන්න පුළුවන් දෙයක්වත් ඔක්කොටම ਸਰවචනංශ ඉදිරිපත් කරයි කියලා ඔක්කොටම නිවන් දකින්න පුළුවන් ක්‍රමයක්වත් නෙවෙයි. ඒක නිසා අපි යම් කිසි බුදුහාමතුරු නියෝජනය කරමින් අපි කාට හරි මේකක් ආර්ධනාවක් මතින් හෝ යම් හේතුවක් නිසා කියලා දෙන්න යනකොට අපි නිතරම ඒ ධර්ම ගම්භීරත්වයේ ධර්ම ගෞරවේ තියාගෙන බුදුහාමුදුරෝ යම් ක්‍රමයක් හෙලි දැක්වා නම් යම් ක්‍රමයකට මේක ඉදිරිපත් කරා නම් ඒ ක්‍රමයෙන් පිට ගිය ගමන් මේවා හැම එකක්ම ඒ ඒ කෙනාට කට උතර බඳින්න වෙන බරපතල ප්‍රශ්න බාටපත් වෙනවා. ඒක නිසා ਸਰවඥාන්සේ ඉදිරිපත් කළා තියෙන්නේ ඒවා නොදන්න කෙනෙකුට නොදන්න තැනින් පටන් අරගෙන ක්‍රමයෙන් දිනු වෙලා යනකොට එnde end end අර පොඩි දඩුවෙකට තනකිරි දීලා ඊට පස්සේ බාගෙට තම්බිච්ච ආහාර දීලා බඩබොක්ක හයි වුණාට පස්සේ තමයි හපල කන ආහාර දෙන්නේ, හයි ප්‍රෝටීන් දෙන්නේ. එහෙම නැත්නම් පොඩි කාලේ මේක දුන්නා නම් ඒක දරුවට වශවිෂ වෙනවා. අන්න ඒ වගේ ජීවණින් කුළු ගන්නන දේශනාවලදී මුලින්ම පෙන්නන එකත් මැදට යනකොට පෙන්නන එකත් අගට යනකොට පෙන්නන ප්‍රතිපදාවත් අතර විපරිණාමයක් තියෙනවා. අනිත්‍යතාවය කියලා කියන්නේ මේකයි. ඉතින් අපි හිතන්නේ එහෙම නෙවෙයි. මේ එක න්‍යායකින් එක රැයකින් එක බණකින් මේක ඔක්කොම තේරුම් ගන්න පුළුවන් කියලා. ඒව හිතන එක හොඳයි ධෛර්යයක් ඇති වෙනවනම් එහෙම හරි කමක් නැහැ. වැඩිට බහින එක නමුත් බහැලා කරගෙන යන්න යන තමයි ධර්ම ගම්භීරත්වයේ තේරෙන්නේ. ඒ නිසා ආරම්භක නවක යෝගාවචරයකට ආධිකම්මික විපස්සක යෝගාවචරයකට බොහෝම සරල දෙයක් උගන්වනවා. උගන්ලා යාට ඒක විශ්වාසයක් ඇති වෙනකන් ඒක කරලා පුරුදු වෙන්න ආරිනවා. ඒ දේ කරගෙන කරගෙන යනකොට තමයි ඒ කෙනාට අදාළ ඒ කෙනාටම අදාළ ඒ කාරණා ටිකෙන් ටික ටිකෙන් ටික මෝරගෙන යන ක්‍රමයට තමයි අත දෙන්න තියෙන්නේ. එහෙම නැතුව ඔක්කොටම එක සැරේ සියල්ලට ගැලපෙන ක්‍රමයකට මේක යන්න බෑ. ඒක නිසා සර්වචනාංශගේ ප්‍රඥාව කරුණාවත් එක්ක කලවම් වෙලා තමයි මේ sannivedane වෙලා තියෙන්නේ. උන්වහන්සේ ඒක නිසා කෙනෙක් Taman ඉදිරියට ආපු ගමන් තණ්හා දුන්න කෙනෙක් ආපු ගම සන්දස්සේති කියලා ඉවරලා එයාට දැන් තමන් බුදුන් ඉදිරි පිට ඉන්නේ කියන එක හේතු කරලා දෙන එක තමයි අත්‍යවශ්‍යම දේ. බුදුන් දකින්න එක. නමුත් බුදුහාමර දැකන කවුරක්වත් අඳුරන්නේ නැහැ මේ බුදුහාමතුරු කියලා. ඉතින් ඒ නිසා බුදුජානන් වහන්සේටම සිද්ධ වෙනවා දැන් තමන් ඉදිරිපත් වෙලා තියෙන தත්ත්වේ නැත්නම් මේ ක්ෂණ සම්පත්තිය එයාට තේරුම් ගන්නට දෙන්න. ඉතින් ඒ නිසා ගොඩක් වෙලා ගන්නවා එයා ඉන්න තැන තේරුම් ගන්න. තේරුම් ගන්න කියනවා මේ තමන්ගේ වුණා වෙන්නේ බුදුහාමුදුර ඉස්සරහට ආවේ. ඒක කවුරු කියලා දෙයක් ආපු එකක් නෙවෙයිනේ. ඉතින් මේක අහම්බයක් නෙවෙයි. මේක ගොඩාක් පෙර කළ පිනක ආනිසංස වාදයක්. ඉතින් ඒක සමාදන් වෙන්නේ නැත්නම් එහෙම නැත්නම් ඒ සම්දර්ශනය කළා පෙන්වනකොට එයාගේ හිතේ පිබිදීමක් ඇති වෙන්නේ නැත්නම් චරබැලීමේ ආසාවක් එන්නේ නැත්නම් කුසල ඡන්දයක් එන්නේ නැත්නම් ඒක මුඩු බිමක්. ඒකේ තා ඒකේ බීජයට වපුරලා ඉවරක් නෑ. නිසා මේ සම්දර්ශනය කරනකොට ඒ කෙනාගේ පිපීමක් ශ්‍රද්ධාවක් කුසල ඡන්දයක් පහළ වෙනවනම් බුදුජානනාංශේ වැඩිපුර පාඩම් ඉන්නඳ ඉස්සර වෙලා කියනවා දැන් තමයි පාඩමට සුදුස්සා ඒ මොකද දැන් Taman ඒ චන සම්පatti උපයාගත් එක ගැන බුදුන් ඉදිරියටපත් වෙච්ච එක ගැන සමාදම් වෙනවා මම යාවි බුදුන් ගාවට බුදුදහම ඉස්ලාම් පෙන්වන්නේ බුදුදහමගේ ලොක්කක් නෙවෙයි වෙත පැමිණි කෙනා තමන්ගේම ස්වච්ඡන්දේ බුදුන් ඉදිරියට පැමිණීම අහම්බයක් නෙවෙයි ඒකාන්තයෙන්ම පෙර කළ පිනක අංශංශ වාරයක් ඊට පස්සේ ඒකෙදී බුදුහාමරගේ ගුණ පෙන්වන්නට වැඩි වෙත පැමිණිච්ච කෙනාගේ ගුණ ඉදිරිපත් කරලා ඒක යාටම සමාදම් කරවීම නිසා ඒ බුද්ධයාට පෞරුෂත්වයක් ආරූඪ කරනවා බුදුජානනාංශය. කවදාක මම දන්නව ඔබ දන්නේ නැහැ වගේ මිනිහෙක් මයිලකට එන්න ඕනේ. එහෙම කතාවක් ඇත්තෙම නෑ. ඒ කෙනාටම මතු කරලා පෙන්නනවා සංදර්ශනය කරලා සමාද කර සමාදම් කරනවා. දැන් ඉරපායලා තියෙන බව Taman දන්නවා. බුදුන් ඉදිරියට ආපව දන්නවා. මෙන්න මේ දෙක ඉතාමත් වැදගත් වෙනවා. කෙනෙකුට Taman ඉන්න තැනින් ඉන්න හැටියෙන් වැඩේ පටන් ගන්න පුළුවන්. කිසිම කෙනෙක් බුදුරජාණන්සේ වෙත පැමිණිච්ච කිසිම කෙනෙක් හෙලා තලා කතා කරලා නැහැ බුදුරජාණන්සේ. කද්දාකත් නැහැ. ඒක කියනවා බුද්ධ ආචින්‍යයක් කියලා. බුදුරජාණන්සේ වෙත පැමිණි ඕනම කෙනෙකුට ඉස්සල්ලාම සාමිච්ච කතා කරන්න කියලා. කොහොමද ගමනේනකොට ක්ලාන්ත වුණාද, වෙහෙස වුණාද, සුවසේ ගමන කරගත්ත ආදි වශයෙන් එයා එලිපත්තට එලිපත්තෙන් එනකොට බුදුරජාණන්සේ ඡාට සාමිච්ච කතාවක් කරනවා. ඒක බුද්ධ ආචින්‍යයක්. බුදුරජාණන්සේ අතනෑර කරන වැඩක්. ඒ මොකද ඒ පුද්ගලයාගේ පෞරුෂත්ව නගා හිටවගත්තේ නැත්නම් ඒ පුරුෂයාට හැකි සංඥා වැරඳුනේ නැත්නම් මේ ගමන යන්න බෑ. මේක හැමෝටම කරන්න බෑ. ඒක තමන් පටන් ගත්ත තැන දන්න සීපත් කරන ආධුනික මනස තියෙන කෙනාට පමණයි පුළුවන් වෙන්නේ. අනේ මම මේ වගේ වැඩකට එනකොට මොනතරම් පොට්ට chance එකක්ද මේක සිද්ධ වුනේ. ඒක නිසා මම අද මෙතෙන්ට ආවේ හේතුඵල ධර්මයකට. ඒ නිසා මම දැන් මම මෙතන එක්කන පිළිබඳව එහෙම අඬු පුප්පන්න යන්න නරකයි. එහෙම නැත්නම් සුදුසුකම් අහන්න යන්න නරකයි. මේ පැමිණීමේ අවස්ථාවෙම තමයි පටන් අරගන්නේ. ඊට පස්සේ සමුත්තේජනය කරනවා දැන් පුතේ ඔය ඔච්චර කල් කිරුවා වගේ හරියන්නේ නැහැ. දැන් සියල්ල නැවත සලකා බලන්න වෙනවා. මේ මේ මේ විදිහට වැඩ කරන්න වෙනවා මේ මේ කල යුතු යුතුකම් වර්ගයක් තියෙනවා මේ මේ නොකල යුතු නොයුතුකම් වර්ගයක් තියෙනවා අන්න ඒ ටික නැවත සලකා බලන්න ගියාම ඒක ටිකක් ඇඟරි දෙන වැඩක් යෝගාවචර කම කියලා කියන්නේ මෙතෙක් අපි ජීවිතේ බාරගත් හැම වගකීමකටම යුතුයකමට වැඩිය යදී සැදී පැදී කටයුතු කරනවා. ඒ නිසා ඊට පස්සේ බුදුන්සේ සමුච්ඡේදනයක් කරන්නේ මෙන්න මේ මේ මෙතෙන් ඇවිල්ලා ඉනවා එකක් ලොකු ජයග්‍රහණයක් ඉදිරි කළ යුතු දෙයක්. අන්නේව කරන්න යනකොට තමයි එයාට අපේ මේ හම්බෙලා තියෙන ටික ටිකයි ගොඩක් කරන් තියෙන එක වැඩි නේද කියලා විශාල භාර දූරයක් කට ගත්තා වගේ ආපහු පසුබාන. එච්චර මට පින තියනවාද, එච්චර මට දැනුම තියනවාද, එච්චර මට සුදුසුකම් තියනවාද කියලා ඒ පසුබාන කොට සර්වඥාන්සේ සම්පාරසණය කරනවා පිළිට තට්ටු කරලා ජීතා කාර්යයන් වහන්සේලා ගිහිලා තියෙන ওই පාරේ තමයි. ඔයින් එපිට වෙන යාට තැනක් නැහැ. ඒක නිසා හැම කෙනාටම ඒ වගේ බරපතල කටයුත්තකට යනකොට අඩිය පිටිපස්සට තියන්න හිතෙනවා. තියන්න එපා. තිබ්බට කවුරක්වත් ඒක වැරද්ද හදලා දෙන්න කෙනෙක් නැහැ. ඒ කියලා සම්පාංශනය කරලා ඒ කෙනාව ඒ පාරට යොදවනවා. ඒ වාගේ තමයි ඉස්ලාම් බුදුජානනාංශයේ චතුරාර්ය සත්‍ය වගේ දේවල් ප්‍රකාශ කරන කතාවක් යන්නේ. අද තින්න මරි මෝඩ ගුරුවරු පටන් ගන්නකොටම චතුරාර්ය සත්‍යයෙන් පටන් ගන්නවා. කියන මනුස්සයර තේරෙන්නේ නැහැ, අහන මනුස්සයර තේරෙන්නේ නැහැ. බුදුජානනාංශයක මේ දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනං ආදීනව සෝකාර සංකලේශං සාමුක්ඛංශික දේශනා කියන ගොඩාක් කියලා. එයාට පෙන්නලා දීලා ඔබටත් මේක කළ හැකි. මේකට හැකියාව තියෙනවා කියන විශ්වාසය ඇති කරන්න හදනකොට යහපත් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණොත් විතරක් දුක්ඛාරය සත්‍ය ඉදිරිපත් කරනවා. ඒ දුක්ඛාරය සත්‍යෙන් තමයි ඇත්තටම මේ ත්‍රිතාන පසන සූත්‍රේ පටන් කරගත්තේ සතරාරි සත්‍යයෙන්. ඒක දේශනා වෙන්නේ සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනාවේදී. ඉස්ලාම කියලා දෙන්නේ ඔය මොනවාවත් කතාවක් නෙවෙයි මේ 1 2 3 4 කියන පුලන්ද කියලා ආශස් ප්‍රසවාස එකයි ආශස් ප්‍රසවාස දෙකයි ආශස් ප්‍රසවාස තුනයි කියලා බොහොම සරල වැඩක්. ඒ කෙනාට තමයි තේරෙන්නේ මේ කොහොමද මේ ආශස් ප්‍රසවාසයත් එක්ක ඉන්න එක දුක්ඛ සත්‍ය සම්බන්ධ වෙන්නේ. කොහොමද දුක්ඛ සමුදයට සම්බන්ධ වෙන්නේ? කොහොමද දුක්ඛ නිරෝධයට සම්බන්ධ වෙන්නේ කියලා කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මුලදී බුදුන් කෙරේ ශ්‍රද්ධාව අවශ්‍යයි. එහෙම නැත්නම් ඊට ඉස්සලා විශාල සංසාරගත දුකකටපත් වෙලා සංවේගයේ තියෙන්න ඕනේ. එන්නේ කාරණා දෙක එකක් තිබුණොත් තමයි කෙනෙක් භාවනාවට බහින්නේ. ඒක නිසා බුදුජානක වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මේ සාමාන්‍ය ලෝකයා දුකයි කියන දේවල් අම්මා මැරුණා තාත්තා මැරුණා ගෙට ගිනි ගත්තා වස්තුව භෝගේ නැති වුණා මේවා ඔක්කොම දුකයි ඒ නිසා ලෝකයා උත්සාහ කරන ආරක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කරලා බැංකුවල මුදල් තැන්පත් කරලා ඒ වගේ දේපච්චාම ආරක්ෂා කරන්න පුළුවන් ගිනි නිවන හමුදාවල ඇති කරගෙන මේක කරන්න පුළුවන් කියලා. නමුත් බුදුජානක පෙන්නන්නේ මේ මේ දුකේ තියෙන වටිනාකම කොච්චරද කියනවනම් මේ ලෝකේ සද්ධාව ඇති වෙන්න ආසන්නම කාරණාව දුකයි. ඒක නිසා සද්ධාාවක් කාටද ඇතිලා තියෙනවා නම් ඒක කවදාකවත් කාගවත් දක්ෂකමක් නිසා නෙවෙයි එයා වෙත පැමිණිච්ච දුකක් නිසායි. ඒසා දුක්ඛෝපනිසා සද්ධා. ඒ නිසා මේ සද්ධාවෙන් තමයි ඊටු සේරම කටයුතු කරන්නේ. සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා ආදී වශයෙන් ඔක්කොම අපේ කටයුතු කළ දෙන්නේ සද්ධාව. සද්ධාව ඇති වෙන්න ආසන්න කාරණා වෙලා තියෙන දුක නිසා මේ දුකම තමයි දුක නැති කිරීමේ වැඩපිළිවෙලේ මූලිකම සාධනීය පැත්ත. ඒ නැත්තම් ආස්තිකත්වයේ හැකි සංඥාවේ මූලිකම දේ තමයි Taman වෙත පැමිණි දුක. ඉතින් කවදා හරි එවැනි දුකක් නිසායි අපි මේක වාලයක් අතට එකතුනේ. ඒක නිසායි අපි මේ සියලු වැඩ බහා තබලා ප්‍රධාන දේ විදියට මේ සතිපට්ඨාන ඉතින් තියාගත්තේ කියලා ඒ හේතු වෙච්ච දුක දිහා නොදකින් නොපතන් කියන පැත්තෙන් බලන්න පුරුදු වෙච්ච දවසේ ආර්යයන් වහන්සේටමක් වෙනවා. එහෙම නැත්නම් අපි මේ වෙත් පැමිණින්නේ දුකක් නිසා නිසා වහා මේ දුක නැති කරන්න ඕනේ. නැත්නම් ඒ දුක ඇති කරපු කෙනාට විරුද්ධව නඩු දාන්න ඕනේ ආදී කල්පනා කර කර කොච්චර භාවනා කරත් ඒ වෙත පැමිණීමට සද්ධාව ඇති කර දුකෙහි සංවේග පැත්ත, සාධනීය පැත්ත, හැකි සංඥාව ඇති කරන පැත්ත දකින්න තාක්කල් ඒ ගමනේ කිසිම සුන්දරත්වයක් නැහැ. ඒ වගේම මේකේ භයානක පැත්තක් තියෙනවා. මට ඇහිලා තියෙන මේ වචනේ අපේ ලොකු සාංශකේ පමණයි කාටක ශ්‍රද්ධාව ඇති කරන්න යන්න එපයි කියලා. කාට ශ්‍රද්ධාව දෙන්න ඕන නම් දුකක් දෙන්නයි තියෙන්නේ. කාට හරි ශ්‍රද්ධාවක් ඇති කරන්න ඕන නම් gini gediyak දෙන එකයි තියෙන්නේ. ඒක තමයි වෙන ආගම් වල කරන්නේ. ඒ ආගමට ගණ්ඩ විශාල බයක් ඇති කරනවා. ඒ ආගම් වල හරියට අපායේ ඇඳලා පෙන්නනවා. බය කරවනවා. දුකක් දීලා තමයි ගන්නෙ. සරුවචනංශ කවදාකවත් ඒ වගේ අමානුෂික දෙයකට කියන පැමිණි දුකයි ගන්නෙ. පැමිණි දුකයි පැනිටා කරගන්න. සිංහලයේ රටේ අත දාන්න වචන මේ මේ මේ වචනෙට. පැමිණි දුක් පැනිටායි කියන එකට ඒ පැමිණි දුකටයි බුදුහාමුදුරුවෝ සාධනීය පැත්ත ඇති කරන්නේ. දුකක් කාටවත් ඇති කරන්නත් එපා. ඇති වෙච්ච දුකට පැනලා පයේ පැනලා යන්නත් එපා. මේ දුකේ තියෙන ඉදිරියට තල්ලු කරන ගතිය, නිර්මාණශීලීත්වය කෙනෙකුට දකින්න පුළුවන් නම් අපි කොච්චර වාසනාවන්තද මොකද දවසට කොච්චර දුක් වෙනවද නොමිලේ ලැබෙන කෙල්ලෝරක් නැතුව ලැබෙන නෑදෑයින්ට පිසිත වෙන්න දෙගුණ දෙගුණ වෙලා ලැබෙන ඉතින් ඒක හරි පැත්තට දාගන්න පුළුවන් නම් කවදාකත් එයාට සන්තුෂ්ඨතාවයක් නැති වෙන්න පුළුවන් හැම වෙලාවෙම පූර්ණ සන්තුෂ්තියකින් ගත කරන්න පුළුවන් දැන් ශ්‍රද්ධාව වැඩනකොට හේතු වෙනකොට තව කවුරුහරි කිනි කිඩියක් දෙනවා ඒක ගැන බය වෙන්න දෙයක් නැහැ කවුරු හරි මොනවාරි ඕනියමක් කරනවා ඒ හැම දෙයක්ම මේ සංවේගයක් විදිහට ඇති කරන වේගයක් කරන ඉදිරියට යන ගමනකට යන්න පටන් අරගත්තොත් මුළු ආධ්‍යාත්මික ගමනේම මූලික ඉන්ධනය වෙන්නේ දුක. අපි ඒ ඉන්ධනය හරියටියට යොදව ගන්න දන්නේ නැත්නම් ඒකට වෛර කෙරුවොත් නැත්නම් ඒක අයින් කරන්න හැදුවොත් ඉතින් ඒ කෙනාට මේ ගමන අතරමඟදී බොහෝම කුණ කඩාවැටෙනවා. ඒ නිසා ආර්යයන් ආශලාගේ පැත්තෙන් බලනකොට මේ දෙවියන් සහිත මරුන් සහිත බබුන් සහිත සම්නක් බ්‍රාහ්මණයන් සහිත දේව ප්‍රජාව සහිත ලෝකේ යම දුකයි කියලා කියනවනම් ඒක තමයි එකම සැප. ඒක නිසා භාවනා කරගෙන කරගෙන යනකොට යෝගාවචරයේ තේරෙන්නේ නැහැ. සාර්ථක යෝගාවචරයට තේරෙන්නේ නැහැ. එයාට ඉස්සර භාවනා කරන්න ඉස්සර තිබුණු යම් යම් පීඩා යම් යම් කරදර ආවට දැන් ඒක ගණන් ගන්න නැතුව යන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. නමුත් අලුතෙන් එන දුක් එයා ප්‍රශ්න කරනවා ඇයි මං වගේ භාවනා කරනකොට දුක් එන්නේ කියලා. මම මේ තරම් මිනිස්සු දුක කරනවා මම මේ තරම් කරලත් තියෙනවා මෙහෙම තියේදී ඇයි මට දුක් එන්නේ කියලා. එයාට මතක වෙන්නේ නැහැ ඒ භාවනා ජීවිතය ගත කරපු නිසා වෙත පැමිණෙන තියෙන විශාල දුක් රාශි ප්‍රමාණයක් වෙත නොපැමිණ පැත්තකට යනවා. ඒක යාට තේරෙන්නේ නැහැ. නමුත් යාට පේන්නේ වෙත පැමිණිච්ච පුංචි දුක. ඒක අර ඉදුරංගේ ප්‍රණීත භාවය නිසා ලොකු වෙලා පේනවා. තෙද ගැනිලා පේනවා. ඒකට ඔට්ටු වෙවි ජීවත් වෙනවා. යම් වෙලාවක ඒ දුක පැමිණීම නතර වෙච්ච ගමන් මේ යෝගාචර නින්දට වැටෙනවා. මේ යෝගාචරගේ හිත සැඟවි ගන්නවා. ඒ නිසා මේ දුකක ඉන්න තාක්කල් තමයි මේ සද්ධා වීර්ය ආදී ධර්ම මතුවලා තියෙන්නේ. ඒක නිසා ඒක තැනක ඒ සුත්ති නිපාතේ ਸਰවචාරි සඳහන් කරලා තියෙනවා. දිවස්සුල තියලා ඉන්නේ කාට මොන මරණෙදිද කියලා. උල තියනයි කියලා කියන්නේ උල තියාගෙන මේ පසපැත්තේ තිබ්බට පස්සේ බෙල්ලෙන් උල එළියට ආවට පස්සේ ඒකේ නිින්ද යනවාද කියලා. ඒ විදිහට නිතරම පෙළෙන දුකක පවතින උඹට ඒ දුක පිළිබඳ සද්ධාාවක් තියෙන නැත්නම් දුකේ සද්ධාව උපය ගන්න හැටි දන්නවනම් මොන නිදිමතක්ද? එළඹිච්ච තද වීරියක් දැඩි වීරියක් ඒ කිනාට එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ පැමිණිච්ච දුක වීරියක් බවට පත් කර ගන්න පුළුවන්. ඒක වෙන්නේ ශ්‍රද්ධාව හරහා. වීරියක් බවට පත් කර ගන්න පුළුවන් ඉච්චක තමයි ලෝකේ පොහසත්ම කෙනා. ඒ වාගේම කියවලා බලන්න ලෝකෙම જાතික ඕනම භාෂාවක ලියලා තියෙන වීර කතා ඒ හැම වීරයෙක්ම ඒ જાතිය කවුරුවක් විඳට වැඩිය දුක් විඳලා තිනවා කාටවත් කියන්නේ නෑ. විඳට පස්සේ තමයි යාට ওই කවුරක් අතරක්වත් සැලෙන්නේ නැති සැක උපදවන්නේ නැති පුදුමාකාර පෞරුෂත්වයක් ඇවිල්ලා තියෙන විඳු ප්‍රමාණයට ඒ කෙනා ඊට පස්සේ ඉස්ලාම දුක එන වෙලාවට සූර වෙනවා ඊට පස්සේ වීරයෙක් බවටපත් වෙන ලෝකෙ පිළිගර ගන්නවා නමුත් බුදුජානනාංශ කිව්වේ නෑ සූර වීර වෙන්න කියලා බුදුරජාණන්ගේ සූර වීර ධීර වෙන්නේ කියලා සූර වීර ධීර වෙනවා කියලා කියන්නේ හැම එන පැමිණිච්ච හැම ප්‍රශ්නයකින්ම හැම කරදරයකින්ම එයා සංවේගය ඇති කර ගන්න ගන්නවා ඇති කරනවල ඒක අනුන්ට පේන්න අනික් අයට ඒකෙන් ආදර්ශයක් කරන විදිහට අනික් අයට ඒක පාඩමක් විදිහට උගන්වනවා. නමුත් ධීර වෙනවයි කියලා කියන්නේ තමන්ගේ භාවනා කඩා ගන්නෙත් නෑ තමන්ගේ ජීවන නිවන පාවා දෙන්නෙත් නෑ. ඒ අනුන්ගේ වැඩ කරන්න කියලා තමන්ගේ වැඩ බාරගත්තොත් එයා වීරත්වයෙන් අතර නම් ධීරත්වයට යන්නේ